දෙදාරින් ගෙනත් විපක්ෂය කරනකොට කරනකොට පැහැදිලි වෙලා කියනවා මේ මුදල් සම්බන්ධව සාකච්ඡා වෙනකොට රාත්‍රී 12ට එක්සත් ජාතික සභාපති මාලික් සමරේන්ද්‍ර මහත්මයා මහා බැංකුවේ කාමරේ හිටියා. ඒ වගේම එක්සත් ජාතික ලේකම් කබිරි හයිසින් මහත්මයා මහා බැංකුවේ කාමරයකට වෙලා මේගොල්ලෝ ඇයි මේ මහා රාත්‍රියේ මහා බැංකුවේ කාමරයකට කිසිම කෙනෙක් ඇතුල් නොවන දැනකට අන්හු අධිපත වගේ බරයාගේ කැමැත්තක් නැතුව මෙතෙන්ට ආවේ ඇයි කියන කාරණය අද කාගේ විමසින්නට දක්වලා තියෙනවා. මේ වගේ තවුරුදා පරීක්ෂණ පාසල සිද්ධ වෙනවා.